ඇත්තටම අකාලිකයි කියලා කියන්නේ. ඒපස්සිකයි. ඇවිල්ලා බලන්න ඕනේ. ඕනම කෙනෙක් මේ බඹයක් විතර උස තියෙන කය තුල මේක හැරිලා බැලුවොත් එයාට ඒක හම්බ වෙනවා. මේක අර මාමූජත් අර ගෙදර තියෙන ලුණු පොල් කට්ටක් වගේ. හරියටම ලුණු පොල් කට්ටේ තියෙන ලුණු වතුර කුමක්ද කියලා දැනගත්ත කෙනාට මාමූද දකින්න අවශ්‍ය නැහැ. මේකමයි අරක. මේක පොල් කට්ටේ තියෙනවා. අරක විශාල සයුරක් වශයෙන් තියෙනවා. දෙක මේකයි. මේ වෙනකොට අනාගාමි කට්ටිය සමහරට ඉන්න පුළුවන් රාත් ඉන්න බෑ. සමහරට සෝතාපන්න ඉන්න පුළුවන් එතනින් හැයට ඉන්න බෑ. ඒ රාතන් වහන්සේලා කීයටවත් ඉන්න බෑ. මේම මතිමතාන්තර අනන්ත තියෙනවා. හරි අපි එකඟ වෙනවා. එහෙම කියලා හිතාගමුකෝ එකඟ වෙනවා. ශුන්‍ය කාලේ මේක සම්පූර්ණ පරිහානියටපත් වෙච්ච කාලේ පච්චේක බුදුහාමුදුරගොල්ලන්ට ඇවිල්ලා රාත්තරලා පිරිනිවන් පාන්න පුළුවන් නම් 84000 ජීවමානව තියෙද්දි ත්‍රිපිටකයේ තාම පවතිදී ඇයි පාළ වෙන්න බැරි? ඒ ප්‍රශ්නේ මගෙන් අහන්න එපා. කන්නාඩිය බලපුතාගෙන් අහන්න. කන්නාඩිය කියයි උත්තරේම මේකයි. බුදුහාඳුරම තැන් දෙකක විතර දේශනා කරනවා. මානෙනි තථාගතයන් වහන්සේගේ ශාසනය අවසන් වෙනකම් ආර්යවරුන්ගේ මේ ඉඟ වෙන්නේ නැහැ. රාතන් වහන්සේලා ඉඟ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ශාසනය ඉවර වෙනකම්ම සෝතාපන්න මාර්ගයේ කෙනෙක් හරි ඉන්නවා. එහෙනම් අපි කොහොමද කියන්නේ මාර්ගඵල වලටපත් වෙන්නේ නැහැ කියලා? අකාලික ධර්මයක් ඕනම කාලික ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් නම් අපි කොහොමද දන්නේ හරියට පරිචිත්‍රයක් නැතුව? දැන් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක ඔක්කොම තියෙනවනේ. මේ හැම එකක්ම හරියට පරිචිත්‍රයෙන් දැකලානේ අපිට කියන්න පුළුවන් වෙන්නේ. දැන් වර්තමානයේ මාර්ගඵලලාභයක් නැහැ කියලා. සම්බුද්ධ ශාසනේ පෘථුවි එකක්ද? අර වැවේ මාළුවා කියනවා වගේ මේක තමයි මේ මුළු මා පෘථුවියම වතුර කඳ කියලා නෑ. ජලමා වැඩ කෙරුවා මේක ඉඳෙනවා. ඒ වගේ කතාවක් නෙමෙයික පෘථිවියට සාපේක්ෂව එක දිස්ත්‍රික්කයට සාපේක්ෂව ඒ දිස්ත්‍රික්කයේ ගම්මානට සාපේක්ෂව කියන කතාව මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියන එක. දිස්ත්‍රික්කෙම හොයලා බැලුවද? දිස්ත්‍රික්ක 26ක්ද 28ක්ද තියෙන ඔක්කොම ටික හොයලා මේ රටම හොයලා බැලුවද? අනිත් රටවල හොයලා බැලුවද? ඉහළ තියෙන රටවල මේ තරල හොයලා බැලුවද? කොහොමද අපි තියන්නකට මේ සම්බුද්ධ ශාසනය තුළ මේ රාතන් වංශල නැහැ කියලා? ඇයි ඉහළ ඉන්න බැරිද? දිව්‍ය ලෝකෙන් රාතල පිරිනවම් පාන්න පුළුවන්නේ? ඇයි එහෙ ඉන්න බැරිද? හරියට පරචිත්තයේ තිබිලා දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුස්ස ලෝක හැම එකක්ම හරියට පරචිත්තෙන් දැකලා එක්කෙනෙක්වත් නැහැ කියලා කියනවනම් ඒකට අපි එකඟයි. එහෙම ඥානයක් බුදුහාමුදුරන්ට පස්සේ කාටවත් තිබිලා නැහැ. ඒ නිසා අපි කවුරුත් හරියට දන්නේ නැහැ. රාතන් වහන්සේලා ලස්සයක් ඉන්නවද, 2000ක් ඉන්නවද, 5000ක් ඉන්නවද කියලා අපි ගණන් දන්නේ නැහැ. හැබැයි ඉඟ නැහැ. නැත්තටම නැහැ කියන තැනට අපිට එන්න බෑ. තාම රාතන් වහන්සේලා ඉන්නවා. මාර්ගඵලලාභින් ඉන්නවා. ඇයි? ධර්මයට කාලයක් නැහැ. ශාසනයට කාලයක් තියෙනයි. ඒ නිසා ශාසනේ 5000 පවතිනවා, 10000 පවතිනවා, 20000 පවතිනවා, ලක්ෂ වෙනකම් පවතිනවා. ඒක ඒ තථාගතයන් වහන්සේලාගේ ප්‍රශ්නයක්. ඉක්මන් බුදුන් ඉක්මනට බුදු වෙනවා, ඉක්මනට ආයසකට කියලා උන්වහන්සේමනේ කියන්නේ. එහෙනම් ඉක්මනට මේක පිරිනවම් පානවා. සෑල්ලු බුදුන් හිමින් යන්නේ ආයසත් වැඩි, ශාසනේ පැවැත්මත් වැඩි. ඒක ඒ ඒ බුදුරජාණන් වහන්සේලා තම තමන්ගේ පාරමී පුරනකොට උන්වහන්සේලාගේ දෙන දක්ෂකම් වලට උන්වහන්සේලාගේ පාරමී වලට අනුව ඒක වෙනස් වෙන එක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ධර්මයේ කෙනෙක් නේරාංජන නදියේ වැලි වලටත් වඩා බුදුවරු මේ ලෝකේ පාළ වෙලා අපේ ගෞතම බුදුහාමර 512027ක් නමක් අම්බ වෙලා. එච්චර බුදුවරු පාළ වෙලා ධර්මයේ ඒ විදිහටම තියෙනවා. එහෙනම් ඉදිරියටත් ඒකේ විදිහටම තියෙයි. දක්ෂයා ඕනම කාලයක ප්‍රත්‍යක්ෂ කරනවා. බුද්ධ ශාසනය පැවතුනොත් එයාට අපි සෝවාන් සකෘදාගාමි අනාගාමි හරියත් කියලා හතර මට්ටමකින් පුද්ගලයා 8 දෙනෙක් මාර්ග 8යි ඵල 8යි 8 දෙනෙක් අපි හඳුන්වනවා. ශාසනයක් නැත්තම් එකම එක ඵලයයි. පච්චේක මහරහතන් වහන්සේ. පසේ බුදු මහරහතන් වහන්සේ එක ඵලයයි. ඒකෙන් උනාසෙ පිටනම් පාන. ඒක තුල සෝවාන් සකෘදාගාමි අනාගාමි හරියත් අතරම තියෙනවා. දැන් පසේ බුදු මහරහතන් වහන්සේනේ මිත්‍යා දෘෂ්ටියද? එතකොට සම්මාදිට්ඨිය තියෙනවනේ සෝතාපන්න ඵලයේ තියෙනවනේ. උන්වහන්සේ මාර්ගය දන්නේ නැද්ද? මාර්ගය දන්නේ නැත්නම් කොහොමද උන්වහන්සේ මේ බුද්ධත්වයට පත් වෙන්නේ? පසේ බුදු වුණේ. නම් මාර්ගයක් දන්නවා. උන්වහන්සේ රාගය තියෙනවද? අනාගාමී ඵලයක් තියෙනවනේ. කෙලෙස් තියෙනවද? නැහැනේ. ඔක්කොම නිරෝධ වෙනවා. රාග ඵලයක් තියෙනවනේ. ඒ කියන්නේ පච්චේක බුද්ධ කියලා කියන අර ඵල හතරත් එක්ක එන්නේ. සාසනේ නැති නිසා රාතර කතා කරන්නේ. ත්‍රිපිටකේ කොච්චර දැනගත්තත් වැඩක් නැහැ. හරියට නිවැරදි දේ දැනගත්තේ නැත්තම් Tamanට මාර්ගඵලයක් නැති එක වෙන්න පුළුවන්. ඇයි ලෝකෙම නැහැ කියලා කියන්නේ? Tamanට කෑම ලැබුණ නැහැ කියලා ලෝකෙම කට්ටිය බඩගින්න ඉන්නවා කිව්වම හරිද? හොඳට කාලා බින්න කට්ටිය අපිට වඩා ඉන්න අපට කර්මයක් තියෙන බඩගින්න ඉන්නේ. ඒකට මිනිස්සු ඔක්කොම බඩගින්න ඉන්නවා කියලා කියන්නේ ඇයි? අපට මේම වුණා අපට මාර්ගඵල ලැබුණා අපි පුදුජන වුණා. නමුත් මීට වඩා ශ්‍රේෂ්ඨ ගුණ තියෙන කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටියට ඵල තියෙන්න බැරිද? තවත් ඒ තර්කයට හොඳ සාක්ෂියක් කියන්නද පුතා? කම්පා වෙනවද ඒක ඇහුවොත්? දැන් මේ සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ පුතා 31 තලයේනේ. මේ 31 තලෙම සම්බුද්ධ ශාසනය. ඒතර අපි ඉන්නේ කොයිද? පෘථිවිය. ඒතර දිව්‍ය ලෝකෙට බුදුහාමුදුරුවෝ කියලා බණ කිව්වේ නැද්ද? වසස් වෙන්නේ නැද්ද? බ්‍රහ්ම ලෝකෙ ළඟ බ්‍රහ්මයා වෙලා බණ අහුවේ නැද්ද? පෙරේතයෝ ඇවිල්ලා බණ අහගෙන හිටියේ නැද්ද? අමනසෙන්ද බුදුහාමුදුරුවෝ අනුකම්පාවෙන් දේශනා කළේ නැද්ද? තිරිසන්නුත් බණ අහගෙන හිටියේ නැද්ද? එතකොට බුදුහාමුදුරන්ගේ මා කරුණාව මිනිසුන්ට විතරක් නෙමෙයි. තුන් ලෝක තථාගත කියලා කියන්නේ මේ තින සෑම සත්වයකටම කුරා කුඹයට පවා මේ ශාසනයේ කරුණාව දයාව ලැබුණා බුදුහාමුදුරන්ගේ. එහෙම නේද? ඒ කාලේ මිනිස්සු වෙලා හිටපු කට්ටිය සෝතාපන්න වෙලා හිටියන්නේ. විසාකාව පිරිනවම් පෑවද? ඇයි? ඔව්. එතකොට අනේ පිටිසුදුම පිරිනවම් පෑවද? ඒ කට්ටිය කොයි දෙන්නේ? එතකොට දැන් සුගතිය සෝතාපන්න කට්ටිය ඉන්නවනේ. එතකොට දැන් සෝවාන් කට්ටිය නැහැ කියලා අපි කොහොමද කියන්නේ? මේ වෙනකොටත් ඒගොල්ලෝ සෝතාපන්න ඵලෙම ඉන්නේ සකු르දාගාම උන්නයි කියලා කවුද සාක්ෂි දරුවේ? මේ වෙනකොට රාත් වෙලා නම් ආයස්කල්ප ඉවර වෙනකන් ඒගොල්ලෝ නිරෝධ සමාපatti ඉන්නවනම් කවුද දන්නේ? කොහොමද අපි තීරණ දාවේ? ඇස් ඉදිරි පිට බුදුහාමුදුරු සාක්ෂියක් දෙනවා අනේ පිටුතුමා සෝතාපන්නයි. විසාකාව සෝතාපන්නයි. මේ වගේ සෝතාපන්න කටි ගොඩාක් හිටියා. එතකොට බුදුහාමුදුරෝ සර්වඥතා ඥාණයෙන් දැකලා මේ මාර්ගඵල සාතිකය දුන්නා නම් ඒක වැරදිද? ඒක 100ක් අරිනේ. ඒතර ඒ කට්ටිය සුගතිය ඉන්නවා කියලා බුදුහාමුදුර සාක්ෂි දරුවා නම්. ඒගොල්ලෝ සුගතිය ඉඳලා ජේතවනාරාමදී දැකලා සතුටු වෙනවයි කියලා පොතේ තියෙනවා නම්. දැන් ආර්යවරු ඉන්නවනේ පුතා. ආර්යවරු නැහැ කියන තීරණයට ආවේ ඇයි අපි? අර ගෙම්බා උඩ බලලා ආස කියලා කියන්නේ වර්ග අඩි 6යි කියලා කියනවා. ඇත්තටම ගෙම්බට ආස කියන්නේ ආස කියන්නේ වර්ග අඩි 6යි. මිනිසයාට ආස කියන්නේ අසීමිතයි. අභ්‍යවකාශي තරණය කරන මනුස්සයට අපට වඩා ආසලුකුයිනේ. ඇයි ඒ මනුස්සන් නිමක්ම නැහැ. අපිට ඕම බලම ඕම ගිල ගිල පුතු ඇත්ත කැලවුණා මෙතන ඉවරයි. මූද ළඟ හිටියාම ඕම ගිල මූදයි ආස එකතු වෙන. එතනින් ඉවරයි අපට. හැබැයි අභ්‍යවකාශින් එක්කනට එහෙම නැහැ. පෘථිවියට එයාටත් ආස පේනවා එයාට. අපේ දැක්ම තුළ තියෙන දෝෂය. අපි නිවැරදිව දකින්නේ. අපි නිතරම පටුව හිතන්නේ. අපේ පටු හදා තියෙන්නේ. අපි ඔක්කොම මේ කෙටියෙන් හිතනවා. මේ භද්‍ර කලාපය ඉවර වෙනකොනොත් මාර්ගඵලලාභෙන් ඉන්නවා. දිව්‍ය ලෝක ගත වෙච්ච කටේ ආයුෂ වැඩි. ಜಾති සෝතාපන්න කට්ටිය ඉපදෙනවා කියලා කියන්නේ. ඒගොල්ලෝ කලින් සෝතාපන්න වෙලා හිටියා කියන එකනේ. එහෙනම් කොයිද ඒගොල්ලෝ? ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය කොයි හරි තරලයක ඒගොල්ලෝ ඉඳලා ආර්යව රඩු වෙලා නැහැ ලෝකේ. අපි මේ ශාසනයට ගරානවා. ඒ කට්ටිය පළලාබින්ද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්න. හැබැයි ශාසනය පළලාබින් ඉන්න ඒ ඇත්ත කියන්න එපායි. ශාසනය පළලාබින් ඉන්න. දිව්‍ය ලෝක අනේ පිටිසිරිතුමා උදාහරණයක් කියනවා. දිව්‍ය ලෝකේ ඉන්න විසාකාව උදාහරණයක් කියනවා. ඒ කාලේ මාර්ගඵල වලට පත් වෙලා දිව්‍ය ලෝක ගිය ඒ කට්ටියත් ඉන්නවා. දැන් පුතා අපි පළලාබින් ඉන්නවනේ. පොළවේ ඒක හරියට දන්නේ නැහැ. ඒ කට්ටිය හරියට ඉන්න පොතේ ලිස්ට් එක තියෙනවා. කෙලින්ම කියන්න පුළුවන්. අපිම කටින් ඒ කට්ටිය සෝතාපන්න වෙලා දිව්‍ය ලෝකේ ගියාය. දිව්‍ය ලෝකේ ඉඳලා හදපු ගොඩනැගිලි දිහා බලලා සතුටු වෙනවා කියලා අපිම බනවලට කියලා. පස්සේ අපිම කියනවා මේ සම්බුද්ධ ශාසනේ මාර්ගඵල ලැබින්නේ නැහැ. ඒතකොට ඒ කට්ටියගේ පළකම් බොරුනේ. මාර්ගඵල ලැබින් බී වෙන්නේ නැහැ. පිරිනිවන් පාන්න බෑ, රාහත් වෙන්න බෑ කාටවත් කියලා කියනවා නම්. බුදුහාමුදුර බොරු කිව්වා කියන තැනට එන්න වෙන මොකද? අකාලිකයි ඒයිපස්සිකයි කියනක බොරු. මේ ධර්මයට කාලයක් නැහැ ඕනම කාලයක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් බුද්ධ ශාසනය තිබුණොත් මාර්ගඵල නැත්තම් පසේබුදු ඒක ඇත්තනම් මේ කියන දේශනාව බොරු දෙකෙන් එකයි ඇත්ත එහෙනම් අපි ගන්නේ බුදුහාමුදුරන්ගේ පැත්ත ඇයි මේගොල්ලෝ පුතුජන එන්න මේ පැත්ත අපි ගන්න බුදුහාමුදුරන්ගේ පැත්ත ගන්න අපි සර්වඥතා ඥාණයට එහාට එකක් නැහැ එහෙනම් උන්වහන්සේ යමක් කියනවනේ ඒක ඇත්ත මේක වීලුවක් අනවබෝධයෙන් කියන ප්‍රකාශයක් ඕනම කාලයක පිරිනිවන් පාන්න පුළුවන්. යම් කිසි කෙනෙක් කෙලෙස් නිරෝධ කරොත් එයා ඉපදෙනවද? අබුද්ධෝත්පාද කාලේ පුතයි මම ඉපදුනා. අබුද්ධෝත්පාද කාලේ. අපි දෙන්නට තේරෙනවා ඇයි අපි මේ වැරදි කරන්නේ? ඇයි මිනිසුන් දින්සා කරන්නේ? අපි මේකෙන් වැළකීලා ඉමුද? අපි දෙන්න එකට එකතු වෙලා මේක වඩනවා. වැරදි කරන්නේ නැතුව, බනින්න නැතුව මිනිසුන්ට හිංසා කරන්නේ නැතුව ඉන්න පුරුදු කරනවා අපි. අපි දන්නේ මේ පන්සිල් රැකලා තියෙන්නේ. පස්සේ අපි තියන වැඩක් නෑ ධන දාන්න ඒවත් අතාරින්න. දන්නේම නැතුව ජාත රූප රකින්න. එක වේලා කාලා අපි අහිංසකද පාරමී පුරම අපි. වැඩි එකක් කණ්ඩ බොන්න ඕනේ පොඩ්ඩක් බඩගිනින මුණ තැති දන්නේම නැතුව විකාලේ රකින්නවා. නියතමානී වෙලා අවංකල අනිතට කී කරලා දන්නේම නැතුව උච්චාසයන මාසයන රකින්නවා. මේ කියන හැම සීලයක්ම දන්නම පොඩ පොඩ පොඩ පොඩ රැකලා සියලුම කෙලෙස් නිරෝධ කරනවා අපි. දැන් අපි ඉපදෙනවද නැද්ද? පුතේ සාසනයක් තිබුණ නැහනේ. දැන් එහෙම වුණත් අපිට රාත්බෝධියක් නැහනේ. එහෙම සියලු කෙලෙස් අබුද්ධෝත්පාද කාලයක යම් කිසි කෙනෙක් නැසුවොත් එයා ඉපදෙන්න එපායි. ඒත් ඒ කියන මාර්ගඵල වලටපත් වෙන්න බැරි නම් එතකොට කෙලෙස් නිරෝධ කරපු කට්ටිය නැවත ඉපදෙන ක්‍රමයක් කොයි බුද්ධ ශාසන දේශනා කළේ? කිසිම බුදුවර කියපු නැති ධර්මයක් මේක. ඕනෑම කාලයක කෙනෙක් කෙලෙස් නිරෝධ කරුවොත් එයාට නැවත ඉපදීමක් නැහැ. හැබැයි මාර්ගඵල වලට බුද්ධ ශාසනයපත් වෙන්න බැරි නම් කෙලෙස් නිරෝධ කළත් සියලු කෙලෙස් නැසුවත් එයා ඉපදෙන්න ඕනේද නැද්ද? සම්පූර්ණ බුද්ධ ශාසනයට පටහැනි. තථාගත පණිවිඩයට පටහැනි. ලෝභ දේශ මොහ නැසුවොත් එයා අනාගාමි. අභිනන්දන සූත්‍රයේ සංයුත්ත නිකායේ පංචක නිපාතේ එම තියෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවා මානෙනි යම් කිසි කෙනෙක් ලෝභයෙන් නැසුවද? ලෝභයෙන් නැසුවොත් එයා අනාගාමි ඵලයට පත් වෙන බවට මම අප වෙනවා. බුදුහාමුදුර අප වෙන්නේ. වෙන කෙනෙක් නෙමෙයි. මානෙනි යම් කිසි කෙනෙක් ද්වේෂය නිරෝධ කරොත් එයා අනාගාමී වෙනවට මම අප වෙනවා. මානනී යම් කිසි කෙනෙක් මෝහය නිරෝධ කෙරුවොත් එයා අනාගාමී වෙනවට මම අප වෙනවා. බුදුහාමුදුර අප වෙන්නේ. ඕනම කාලයක පුතා මේක නිරෝධ කෙරුවොත් මේ තුනෙන් එකක් නිරෝධ වුණොත් අනිවාර්යෙන් අනාගාමීනේ. හැබැයි ශාසනය නැති නිසා අනාගාමී කියලා හොයන්න බෑ. ඵලයක් දෙන්න කෙනෙක් නැහැ. හැබැයි එයා අනාගාමී මානසිකත්වයට මාර්ගඵල ඥාණයටපත් වෙනවා එයා. ශාසනය තිබුණ නිසානේ ඵල හතර හඳුන්වලා දුන්නේ. ශාසනය නැත්තම් ඒ විදිහටම කෙලෙස් නිරෝධ වෙනවා නම් ඒ මට්ටමට මේ ඥාන පාළ වෙනවද නැද්ද? සනසේ මාත බලපෑම්ද වෙන්නේ ඒ සාසනය විනාශ කරන්නේ පිටින් නෙමෙයි අතුලෙන්. දැන් පෞල් ජීවිත උපාසකම අත සමාජයෙන් ඉඳ දන්නවනේ. අවුල් වෙච්ච පෞල් 100ක් අරගෙන බලන්න පිටින් අවුල් කළාද ඇතුලෙන් අවුල් කළාද කියලා. ඔක්කොම ඇතුලෙන් අවුල් වෙලා තින්නේ. එක්ක කාන්තාවගේ අඩුපාඩු නැත්නම් සාන් පුරුෂයාගේ අඩුපාඩු. ඒක අඩුපාඩු නිසා අවුල් වුණාම සක් පිටින් කිසිම කෙනෙක් අවුල් කරලා නැහැ. අපි හරියට හිටියනම් හරියට විනයෙන් සීලෙන් හිටියනම් පස්සම පිටින් ලක්ෂයක් ආවත් මේක අවුල් වෙන්නේ අපේ අඩුපාඩු නිසානේ අවුල් උනේ එහෙනම් පවුල් අවුල් වෙලා තියෙන පිටායගෙන් නෙමෙයි අපේ අඩුපාඩු නිසා දුර්වලකම් නිසා සාසනයට අතෝක තමයි වෙන්නේ ඒ සංඝයාගේ අඩුපාඩු දුර්වලකම් මාර්ගඵල නැතුව ඒ එක එක ඒවා කියන්න ගත්තාම සාසනය අවුල් වෙන කවුරුත් අවුල් කරන්නේ ඒ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයාමයි අවුල් කරන්නේ දේවතාවියෙක් ඇවිල්ලා මේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා নমස්කාර කරලා ප්‍රශ්නයක් අහනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ ඔබ වහන්සේගේ ශාසනයේ යම්කිසි කෙනෙක් කමටන් ගන්න නැතුව මාන වෙන්න නැතුව ඕගේ තරණය කරන්න පුළුවන්ද? එහෙම කරන ක්‍රමයක් තියනවාද? උදාහරණ කියන පුළුවන් කියලා. වෑයම් කරන්නෙත් නැතුව පීටන්නෙත් නැතුව යම්කිසි කෙනෙක් මේ ලෝකේ ඉන්නවා නම් ඉන්නේ ආ දක්ෂ වුණොත් එයාට ඒ ඕගේ ඒ කෙලෙස් අවුර තරණය කරන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුව ජීවමානව ඉන්න කාලේ බුදුහාමුදුරුව දන්නවා. යම් කිසි කෙනෙක් ඇලින් ගැටීම් වලින් නිදහස් වුණොත් එයා සසරෙන් එතර වෙනවා කියන එක. මේක හැමදාම තියෙන එකක්. අපි ඇලි ඇලි ගැටි ගැටි අපිට ඒක නවත්ත ගන්න බැරුව මේ ලෝකේ නිවැරදි කරන්න හදනවා. අද එහෙමනේ තියෙන්නේ. තමන් බේත් බොන්නේ අසනීප වලට අනිත් අයට බෙහෙත් දෙනවා. කෙනෙක් රාත් නම් පුතා පිටින්නම් පානවා. කෙනෙක් රාත් නැත්නම් නැවත ඉපදෙනවා. මේ දෙකම අපට ප්‍රශ්නයක්ද? එයා රාත් කියලා අපි එයාට පස්සපාතව ප්‍රශංසා කරන්නේ එයා රාත් නැහැ කියලා කෑ ගන්නෙත් පුතා. අපි මානසික ලෙඩක් නෙමෙයිද? අපිට මානසික ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. කෙනෙක් බුදු වුණා කියලා කිව්ව ප්‍රශ්නයක් නෑ අපට. ඇයි ඒ බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව අපි දෙන්නේ නැහැ. උනාට පින්නපත හොයාගන්නේ ප්‍රශ්නයක් නෑ අපට. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එයි අපි ඒක ප්‍රශ්නයක් කරගන්නේ. ඒගොල්ලෝ rahat නෙමෙයි තවත් මොනවාරි තියනවනේ ඒකත් ගත්තද ප්‍රශ්නයක් නෑ. අපි හාවේ අපේ වැඩ ඉවර කරන්න නම් අපි පැවිදි උනේ දුක නිවා ගන්න නම් මානකම හිල්ලුවේ සබ්බ දුක නිස්සාරණ නිබ්බානනේ. එහෙනම් මගේ දුක නිවා ගන්නනේ මං ඉල්ලුවේ. ඉතින් මං ඒක කරන්න එපායි. අනුන්ගේ සාතික චෙක් කරන්න ගියයි. අනිත් අය ඉන්ටර්වයුව කරන්න නෙමෙයි මම මානුනේ මාව ඉන්ටර්වයුව කරන්න. මගේ සම්මුඛ පරීක්ෂණය කරන්නයි මට මානකම ඕනාව තිබුණේ. අනිත් අය සම්මුඛ පරීක්ෂණ කරන්න නෙමෙයි. දැන් කරන්නේ මොකද්ද? තමන්ව ඉන්ටර්වයුව කරගන්නේ අනිත් අයව ඉන්ටර්වයුව කරනවා.